මේක ප්‍රශ්නයක් තියෙනවා විඥාන ප්‍රඥාව මන ධර්ම ක්‍රියාකාරීත්වයන් පැහැදිලි කරලා දෙන්න කියලා. විඥානීය මායාකාරීයකට උපමා කරලා බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. විඥානීය මායාකාරීක් වාගේ ඒ කියන්නේ මායාකාරීක් ඇත්තක් නෙමෙයි පෙන්වන්නේ. බොරුවක් ඇත්ත වාගේ පෙන්නනවා. මායාකාරී පෙන්වන්නේ ඇත්ත වාගේ බොරුවක්. මේ විඥානීය කියන අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා. ඇහෙන් බලාපුවාම දැනෙනවා කනට ඇහිම් වශයෙන් දැනෙනවා නාසයට ගන්ධයේ වශයෙන් දැනෙනවා දිවට රස වශයෙන් දැනෙනවා මේවා ඒ ඉන්ද්‍රියන්ට කියවට ඒක ద్వාර විතරයි දැනෙන්නේ ඔක්කොම මනසට ඒ අසකන දිවනාසයේ ශරීරය කියන මේවත් අරගෙන මනෝද්්වාරයත් එක්කලා ద్వාර හයක් ඔය හර එකෙන් අරගන්නේවා දැනෙන ස්වභාවයක් තියෙනවා මේ දැනෙන ස්වභාවයේදී අපිට දැනෙන්නේ මාත්‍ර නෙමෙයි මාත්‍ර අප්‍රමාණයක් කැටි කරලා අතීත අනාගත වර්තමාන කියන මේ කාලාත්‍රයට අයිති මාත්‍ර අප්‍රමාණයක මතක සටහන් මනසෙන් කැටි කරනවා මේ මන කිව්වෙත් අන්න එහෙම එකක් ඒ කැටි කරලා ගන්න ලක්ෂණයක් තියෙනවා මේ හිත කියලා අපි කියන්නේ එක්තරා දැනෙන ලක්ෂණයක් කර්ම ශක්තියෙන් ගොඩනගනවා. පවතින දැනෙන ලක්ෂණය සදාකාලිකව නැහැ. ඒකත් මනේන්ද්‍රිය නැමැති ඉන්ද්‍රියක ධර්ම නැමැති කොටසක් කර්ම ශක්තිය මුල් කරගෙන ඝට්ටණය කරලා මොහොතක් ගානේ පහල කරන දෙයක්. හරියට අපි විදුලි එන්ජින් එකක් ක්‍රියාත්මක කරනකොට ඒකේ ක්‍රියා ක්‍රියාවීමේ බලවේගය තුලින්ම විදුලිය කියන දෙයක් පහළ වෙනවා. ඒක හරි බලවත්. හැමතැනම ආලෝක කරන්න මේ ෆෑන් වැඩ කරන්න නැත්නම් මේ විදුලි පංකා වැඩ කරන්න මේ සියලුම දේවල් කටයුතු කරන්න ඒකෙන් ඒ ශක්තිය ක්‍රියාත්මක කරනවා. හැබැයි ශක්තිය ජනරේටරය ඇතුලේ තිබුණෙත් නැහැ. නැහ විදුලි උත්පාදක යන්ත්‍රය ඇතුලේ තිබුණෙත් නැහැ. පිටින් ඇදින් එකට ආවා කියලා එහෙම කියන්නවත් බෑ. යන්ත්‍රය ක්‍රියා කරනකොට නිෂ්පාදනය වෙන හේතුවේ ඵලයක්. අන්නේ වගේ තමයි කර්ම ශක්තියෙන් මනේන්ද්‍රියත් එක්කලා ධර්මියව ඝට්ටනය කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට මේ මන කියන දැනෙන ස්වභාවය මතුවෙනවා. ඒ කර්ම ශක්තිය එක දිගට ක්‍රියාත්මක කරනකොට දැනීම් මාලාවක් මතුවෙනවා. ඒ දැනීම් ස්වභාවයට අතීත අනාගත වර්තමාන තුන් කාලය අරමුණු කළ හැකියි. ඒ දැනීම් ස්වභාවයේ ලක්ෂණය ඒකයි. දැනීමත් හේතුඵලයක්. ඒ හේතුඵලය වශයෙන් මතුවෙනකොට ඒකට අතීත අනාගත වර්තමාන තුන් කාලය කැටි කරලා දැනගන්න දැනෙන ස්වභාවයක් එනවා. ඒ තුන් කාලයට අරමුණු වෙච්ච නාම ගෝත්‍ර නැත්නම් අපේ මතක සටහන් කියන ඒවා. ඊට අනුව ඈඳිලා හිටන් සකස් වෙනවා ස්කන්ධ. වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ කියලා සකස් වෙලා විඥාන ස්කන්ධ කියලා එව්වන් ගොඩනැගිච්ච දැනීම් ස්කන්ධය පහළ වෙනවා. දැනීම් කඳක්. අන්නේ දැනීම් කඩන් අපිට දැනෙන ආකාරය තමයි මේ විවිධ නම් ගොත් වලින් කියන්නේ. මට මෙහෙම දෙයක් පේනවා මෙහෙම දෙයක් දැනෙනවා. මෙහෙම අරමුණක් එනවා. මේ ආදි වශයෙන් අපි විවිධ විදිහට කතා කරලා කියනවා. අන්නේව ඔක්කොම මේ ස්කන්ධ වශයෙන් අර මාත්‍ර එකතු කරලා එකතු කරලා හදාගත්තේ යා මිසක් හදාගත්ත මායා දර්ශන මිසක් තව දෙයක් නැහැ. ඒක තමයි මැජික් කාර්යයේ මැජික් වලට උපමා කළේ. නමුත් අපිට මේ අදි වේගවත් ක්‍රියාවලිය නිසා ඒක එහෙම එකක් බව පේන්නේ අර ලයිට් එන්ජින් එක ක්‍රියාත්මක වෙනකොට මොහොතක් ගානේ මේක නිෂ්පාදනය වෙනවා විදුලිය කියලා අපි දන්න කෙනේ දන්නවා මිසක් වෙන කෙනෙකුට ඒක හිතාගන්න බෑ කොහොමද මේ විදුලිය නිෂ්පාදනය වෙන ක්‍රියාවලිය කියලා නමුත් ඒකෙත් විදුලි ඒකක එක තත්පරයකට 50 ගාණක් අඩු තරමින් ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තියෙනවා. කම්පන වාර 50 ගාණක් වාගේ විදුලි ඒකක 50 ගාණක් මතුවේවි විහිදෙනවා. අපි උඩ AC විදුලිය කියලාත් හඳුන්වනවා. හදා හදා විහිදවනවා කැඩි කැඩි යන්නේ. ළඟ ළඟ විහිදෙන නිසා අපිට එහෙම එහෙම එකක් පේන්නේ නැහැ. කැඩි කැඩි එනවා කියලා පේන්නේ නැහැ. එක දිගට පත් වෙන බල්බයක් වගේත් පේනවා බල්පත් වෙනකොට. මෙන්න මේ වගේ හිත හිත තමයි ඉන්නේ මේ හිත ගොඩනැගෙන්නේ. මේක අනාවරණ ඥානයක් ඇදී ලෞතර බුදු පියාණන් වහන්සේ නමකට විතරයි මේ මොහොත වෙන්නේ. ඒ චිත්තක්ෂණයක කාලයේ තත්පරයක් නැත්නම් අසුරු සැනක් ගහන මොහොතක් කෝටි ගානකට බෙදපුවාම කාලයක් තරම් කියලායි ඒකේ ප්‍රමාණය ගැන අනුමාන කරන්න. අන්න එහෙම මොහොත තුළ මනේ ඉදිරියට ධර්ම මාත්‍රයක් ඝට්ටණය කිරීමේ ක්‍රියාවලිය කර්ම ශක්තියෙන් සිද්ධ කරනවා. ඒ කර්ම ශක්තිය ක්‍රියාවලිය නිසා මොහොතක් ගානේ මතුවෙන දැනීම් ඒකක කෝටි ප්‍රකෝටි ගාණක් ඇහිපිය ගහන මොහතක මතුවෙනවා. එක වැලට. ඒ ඒකක වලට ස්වභාවයක් තියෙනවා. මතු වුණාම. ඒ මොහොතේම ඒකට අතීත අනාගත වර්තමාන තුන් කාලේ අරමුණු අරමුණු වෙනවා. ඒක නිසා මේ වල වැල එක සැරේ පේන එක දෙයක් වාගේ අපි රැවටෙනවා. හිත කියලා දෙයක් තියෙනවා අතීතයේ පටන්ගෙන එන එකක් තියෙනවා ආදී වශයෙන් රැවටිලා විඥානයක් යනවා විඥානයක් එනවා විඥානේ තමයි මරුණාට පස්සේ යන්නේ මෙහෙම විවිධ අදහස් වලට බහිනවා මීට ඉස්සෙල්ලා විග්‍රහයත් කළා යනවා එනවා පේනවා තමයි නව පේනුණාට ඒක තමයි අර ඝන සංඥාවෙන් අපි අරගෙන අපිට පුරුදු වෙලා තියෙන්නේ තියෙන දෙයක්ම යනවා වාගේ කියන වැරදි දෘෂ්ටිය නම් මොහොතක්වත් එකාකාර එක මොහොතක පවතින දෙයක් නැහැ යන්නේ මොකද්ද ඉන්නේ මොකද්ද එන යනවා එනවා වගේ පේන්නේ මොනවද? අර ක්‍රියාදාම පේන හැටි. ඉතින් මේක ප්‍රඥා ගෝචරව තේරුම් ගන්නවා මිසක් ඇහෙන් බලලා වෙනස තෝරා ගන්න බෑ. එකයි එක ප්‍රඥා ගෝචරයි බුද්ධි ගෝචරයි කියන්නේ. එතන මේ විඥාන කියන්නේ තන්නේ හැම දෙයක්. එතන විඥාන වල මේ ක්‍රියාකාරීත්වයත් ඒ ක්‍රියාවන්ගේ ස්වභාව ලක්ෂණ මොනවද? ඒවැ ස්වභාවය හරයක් තියනවාද මොකද්ද ඒකේ වෙන්නේ? මේ ආදි වශයෙන් විවිධ ස්වභාවයන් දකින්න නුවණක් තියෙනවා. ඒ ප්‍රකාරයේ දකින්න අවශ්‍ය කරන චෛතසික කොටස. ඒක අලෝභ ආදේශ අමෝහ කියන මේ කොටස් වලින් යුතව කර්ම ශක්තියක් නිපදෙවුවා නම් එවන්දු කර්ම ශක්තිය නිපදෙන විඥානයකට තමයි විපාක විඥානයකට තමයි හැකියාව ලැබෙන්නේ අන්නේ தත්ත්වයේ ඉස්සෙල්ලාම අරමුණු කරගන්න. කර්ම විඥානයේ කිලිටි වෙනවා. මොකද හේතුව කර්ම විඥානය කියන එක සමග ලෝභ දේශ මොහ යෙදෙනවා. එසේ හටගන්න කර්මයන්ගේ විපාක වශයෙන් හටගන්න හිත් තියෙනවා. විපාකයේ ක්‍රියාවලියක් මිසක් අර ලෝභ දේශ මොහ සහගත නැති නිසා අයුවට කියනවා අව්‍යාකෘත සිත් කියලා. නැත්නම් අ හේතුක සිත් කියනවා. ලෝභ දේශ මොහ කියන හේතු නැහැ. අලෝභ දේශ මොහ කියන හේතුත් ඒ විපාක හිතේ නැහැ. ඇහැට පේනවා කනට ඇහෙනවා දිවට රස දැනෙනවා ආදී වශයෙන් කියන්නේ විඥාන වලට කියනවා චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ආදී වශයෙන් ඒ විපාක විඥාන රහතන් වහන්සේලාත් ඒ විඥාන තියෙනවා ඒ විඥාන රාග දේශ මොහසයි තේවා නෙමෙයි. මේ හැම චිත්ත වීති ක්‍රමයකටයි මේ හිත පහළ වෙන්නේ. අතරින් පතර කැඩි කැඩි බිදි බිදි යන ක්‍රමයක් නෙමෙයි ක්‍රම රටාවක් තියෙනවා. ඒක තමයි චිත්ත වීති ක්‍රම රටාව. චිත්ත නියමයි කියලා කියන්නේ ඒකට. මෙන්න මේ චිත්ත වීති ක්‍රම රටාවෙන් හටගෙන ඒ චිත්ත වීති අවසානයේදී ජවන් හිත හතක් කියලා පහළ වෙන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ ජවන් හිත් කියන ඒවා තමයි අපි නැවත වාරයක් ලෝභ දේශ මොහ හට ගන්න හිත්. එවන අලෝභ දේශ මොහ කියන්නේ මේ හේතු හයින් කෝව හරි හට ගන්නවා. ගැළපෙන ඒවා. ලෝභ මොහ දේශ මොහ මේ දෙක හට ගන්නවා. තුලම එකට හටගන්නේ නැහැ. එක හිතක. එක ලෝභ මොහ. එක දේශ මොහ. ඒවට කියනවා අකුසල් හිත්. අලෝභ ආදේශ අමෝහ තුන එකට හට ගන්නවා. ඒවට කියනවා කුසල් සීත් කියලා. ඒ ඔක්කොම අර ජවන් හිත් කියන ඒවා. විපාක හිත් එහෙම නෙමෙයි. එන විපාක හිත් වල හේතු නැති නිසා රහතන් වහන්සේටත් ලෝභ දේශ මොහ නැහැ, අලෝභ දේශ මොහ නැහැ. ඒ ඔක්කොම ක්ෂය කරලා. පුඤ්ඤ පාප පහීනයි. ඒ වුණාට හිත් පහළ වෙනවා. විපාක හිත්. ඒ විපාක විඥාන කියන්නේ ඒකත් මායාවක් තමයි මවලා පෙන්නන්නේ. ඇහැට පේන රූප කන්ට ඇහෙන ශබ්ද ඇති ඒවා නෙමෙයි. ඇතිසේ පේන මායාවල්. ඒ මායාව මායාවක් හැටියට දකින්න එක ඥානයක්. ප්‍රඥාවෙන් දකින්නේ ඒක. ස්වභාවයෙන් ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ විඥානෙ. ඒ ස්වභාවයේ ප්‍රකාරය දකින්නේ ප්‍රඥාව. ඉතින් මේ සුළු වචනවල පොඩි පොඩි වෙනස්කම තියෙන්නේ හරි අමාරින් හොඳට මේ ගැන හිතලා තෝරා ගන්න මේ චිත්තය පිළිබඳව චිත්ත චෛතසික පිළිබඳව අභිධර්ම විග්‍රහයක් දකින්න නැතුව මේ ඊතා සියුම් තැන් වල වචන අර්ථය හරියටම විග්‍රහ කරුවාට තේරෙන්නේ නැහැ. මේවා අභිධර්ම ප්‍රශ්න. මම මේක තමයි කියේ මේ ප්‍රශ්න මේ දෙවෙනි වලටත් ඉදිරිපත් කිරීමක් කියලා තියෙනවා. මේවා ඉදිරිපත් කරන්න නොකියන්න හේතුව ඒකයි. මොකද මේවා කියනකොට මම ඉස්සෙල්ලා කියනවා 100ට 5 දෙනෙක් විතර මේක අහන්නේ. 95ක් විතර මොනවද මන් දන්නේ අපිට අවශ්‍ය ප්‍රශ්නයක් අහගන්නත් නැහැ කියලා හිත කාලය කිරවගෙන බලා ඉන්නවා. මොකද මේ අභිධර්ම දර කියන එක බොහොම අමාරු වැඩක්. අභිධර්මයේ තෝරාගන්න හුඟක් අමාරුයි. තේරෙන අය 125ක් හිටියත් අද 100ට එකෙනෙක්වත් නැහැ කියා දෙන්නේ නැති හින්දා. ඒවා අද පොත්වලට සීමා වෙලා තියෙනවාද කියලා හොයන්න බැරි තරමට හැඟවිලා. මුල් කාලේ පාසල් 20ක් වශයෙන් උත් අභිධර්මයේ ඉගැන්නුවා. එක්තරා කොටසක්. ඒවා වැඩක් නැහැ කියලා හනමිටි කියලා රවින පන්නේ ඉන්න මහාචාර්යවරු ඒවා අයින් කරලා හනමිටි වලට දාලා ඉතින් වටිනා දහම් වැහිලා යන හැටි ඉතින් ඒවා ගැන කියන්න කරන්න දෙයක් නැහැ ධර්මයේ ස්වභාවයත් ඒකයි බලා ඉඳදී වැහිලා ගිහිල්ලා එක ගාතාවක් අර්ථවත්ව කියා දෙන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කිසි දෙනෙක් නැති වෙනවා 2500 විරණකොට තව 2400ක් යනකොට එහෙනම් ඒක එහෙම නවත්තන්න බෑ මොන සටහන් කළත්. එනිසා බුදුරන් වහන්සේ දේශනා කරන්නේ අනාගත බය දකින්න කියලා. අනාගතයේ ඔන්නෝයි ධර්මයට වෙන හිංගිය දැකලා මේ තියෙන වෙලාවේ එයින් ප්‍රයෝජන ගන්න කියලායි පෙන්වන්නේ. දන්න මොගුරු අරගෙන හිටලා ලැහැත්තිල හැටම් බේරාගෙන ගිහිලා මරාගනියව කියලා නෙමෙයි පෙන්වන්නේ. මේ තියෙන වෙලාවේ ප්‍රතිපත්ති පුරලා හිටන් අති දුර්ලභ ලැබෙනා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එකයි. ඒකම තමයි ධර්මයේ වැඩි කාලයක් පවත්වන නම් පවත්වන්න තියෙන එකම ක්‍රමී. හැබැයි කොච්චර පවත්වන්න හැදුවත් මේ ධර්මයේ ක්ෂණයක් වාගේ මේ ලෝකේ පැවැත්ම අනුව බලනකොට බුද්ධ ශාසනය බලනකොට ලෝකේ පැවැත්මත් එක්ක බලනකොට ඇසිපිය ගන්න මොහොතක් වාගේ ආවා ගියා ඉවරයි. නැවත බුද්ධාන්තරයක් මතුවෙන්නේ කල්ප කාලාන්තරයකින්. එතකම්ම හම්බෙන්නේ බාහිර ආගම් තමයි තියෙන්නේ. ඒවට නම් ලෝකේ ඕන කාලයක බොහෝ කාලයක ඉඩ තියෙනවා. ওই දේව ආගම් වලට එහෙම හරියට ඉඳ තියෙන ලෝකේ වැඩිම කාලේ අපවතින්නේ ඒව තමයි. හැබැයි අතර මං එවි ඉන්න එක තමයි කරන්නේ. කනවා බොනවා ජලියේ ඉන්නවා මැරෙනවා අපාය යනවා. ඉතින් දුක් විඳිනවා පේන්නේ නැති පැත්තේ ගිහිලා අනන්ත දුක් විඳිනවා. ආයි ඉපදුනහම කවදා හරි ගිහිලා ආයිසරය පංචකාමිය මත් වෙනවා. ඒ જાති ආගම් හදාගෙන තමයි ඉතින් ඔය ගේව ගවා ඉන්නේ. අනාථ වෙවි. අනාථයේ මිදෙන්න හේතුකාරක වන්නා වූ බුදුදහම පහළ වෙන්නේ කල්පයකට සැන තුන හතරක් වායේ කලාතුරකින් බුද්ධ ශූන්‍ය කල්ප බොහොමයි. එනම් ක්ෂණ පහක් පහළ වෙන කාලය මේ කල්පය කිව්වෙම මහා භද්‍ර කල්පය. ඇහිපිය ගහන මොහොත් පහක් පහළ නවායේ කල්පෙට. කාලය අපි ජීවිත කාලයක් අරන් බැලුවොත් ජීවිත කාලය නම් මේ මහා භද්‍ර කල්පය ඇහිපිය ගහන මොහොත් පහක් පහළ නවාගේ තමයි බුද්ධාන්තර පහ. දැන් හතරක් ගිහිල්ලා මේ හතරවෙනි එක යන්නේ. නවත්තන්න නම් බෑ කොච්චර පොර කෑවත් මොනවා කළත්. අහස උසර චෛත්‍ය හැදුවත් ওই කාර්යය විතරමයි. ඊට පස්සේ ඔක්කොම ගරා වැටෙනවා ඒක මොකද්ද කියලා කියන්න දන්නේ නැතු යනවා. මේ පස්ගොඩ මොකද්දවත් කියන්න කවුරුවත් දන්නේ නැහැ කාලයක් යනකොට. ඒක වළක්වන්න බෑ. අද මේ තියෙන වෙලාවේ චතුරාර්ය සත්‍ය තිලක්ෂණය තේරගන්න පුළුවන් වෙලාවේ හැකිතරම් උත්සාහ කරන්න ඕනේ ධර්මාභෝධය ලබා ගන්න. මේක තමයි වාසනාවන්ත ඥානවන්තයන්ගේ ගත යුතු ක්‍රමය. මෙන්න මේ ප්‍රඥාවෙන් කළ යුතු යන්නේ ඒක. මේ විඥානයේ ස්වභාවය තෝරා ගැනීම. ඉතින් මනයි ධර්මයයි කියන්නේ මේ ක්‍රියාවලිය තමයි මනේන්ද්‍රිය සහ ධර්මය ඝට්ටණය කරන කර්ම ශක්තිය ක්‍රියාවලියෙන් තමයි මේ මනස උපදින්නේ. එනනම් මේ විඥානයේ පහළ වෙන්නේ. මනංච පලිච්ච ධම්මේච උපාජ්ජති මනෝවිඤ්ඤාණ කියලා පෙන්නවා මනෝවිඤ්ඤාණය කියන එක උපදින එකක්. මොකෙන්ද? මනසට ධර්ම පටිච්ච වීමෙන් උපදින්නේ. එහෙනම් මනේන්ද්‍රියයි ධර්මයි පටිච්ච වෙන්න යන්නේ අහිපි ගන්න මොහොතක්. එච්චර මොහොතක් කියනලත් බෑ ඒ තරම් අධිවේගවත්. ඒ මොහොතක දැනීම මාත්‍රය පහළලා ගෙවිලා යනවා. වැළනු කැඩි මේ සිද්ධාන්තයේ සිද්ධ වෙන නිසා දැනීමක් තියෙන බව පේනවා. තියෙනවා වාගේ වැටහෙනවා. අන්න ඒකට අපි හිත කියනවා. නැත්නම් මන කියනවා. අපි මන කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ ඒකට. නමුත් ඒවා තමයි විඥාන. ඒ විඥාන වල ඉතින් කර්ම විඥාන හැදෙනවා, විපාක විඥාන හැදෙනවා, රහතන් වහන්සේලාත් මේ විපාක විඥාන තියෙනවා. දැන් මේ ප්‍රශ්නයක් අහනවා මේ පිළිබඳවත් ඉදිරියට. දැන් මේ විඥානය anu රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් බැඳීම නිසා ඇතිවෙන විකෘති ඥාන ඒවා දැනීමක් නම් මේ තුර මෙහෙම වෙනා නම් රහතන් වහන්සේට මේ චක්කු විඥානය එහෙම පහළ වෙන්නේ කොහොමද කියලා. ඒක තමයි මම කියන්නේ මේ විඥාන පිළිබඳ දකින්නට අභිධර්ම ඉගෙන ගත්තේ නැත්නම් මේක පැටලෙනවා කියලා. විඥාන ප්‍රභේද ඉගෙන ගන්න ඕනේ. සිත් කිව්වට බෑ. අකුසල් සිත් 12ක්, අහේතුක සිත් 18ක්, කාමසෝබන සිත් 24ක් කියලා සිත් 54ක් හැදෙන හැටි. තව විග්‍රහ කරගන්න ඕන නම් ඒවා දැනගන්න ඕනේ. රූපාවචර සිත් 15ක්, අරූපාවචර සිත් 12ක්, ඒ වගේම ලෝකෝත්තර සිත් 8ක්, මෙම සිත් 81ක් හැදෙන හැටි, 89ක් හැදෙන හැටි. ඒ 89න් 81ක් විලා ලෝකෝත්තර සිත් 8 40කට බෙදලා 121ක් හට ගන්න හැටි. මේ විදිහට චිත්තකාණ්ඩය පිළිබඳ අභිධර්මයේ විගණන ක්‍රමයක් තියෙනවා. මේ විඥාන ගැන හිත ගැන දැනගන්න ඕනකමක් තියෙනවා නම් ඉස්සෙල්ලාම කියන්න වෙනවා මේ පින්වත් පිරිසට අන්නේ කියන චිත්තකාණ්ඩයේ මූල ධර්ම ඉගෙන ගන්න. අකුසල් සිත් 12ක් අහේතුක සිත් 18ක් ආදි වශයෙන් තියෙන මේ අකුසල් සිත් 12ක් තියෙනවා ලෝභ සිත් 8ක්, ද්වේෂ සිත් 2ක්, මෝහ සිත් 2ක් කියලා. ඉතින් මෙහෙම මේවා කියන්න වෙලාවක් නෙමෙයි මේ මොකද හේතුව අභිධර්ම පන්තිය කරුණා මේවා උගන්වන්න. අභිධර්ම පන්තිය කරනවා නම් මිසක් නැතුව මේවා මේ මේවා සීල් සමාදන් වෙච්ච දාසක ඉන්නේ 100ට එකනා එකනා බැලුවොත් අභිධර්මයේ ඔච්චරයි ඉන්නේ. ඒ පාඩම් මෙතන උගන්වන්න ගියොත් එහෙම අනික් කටි ඔක්කොම කලකිරෙනවා. මොකද අනේ මේ උනේ අද. හාමුදුර මොනවා කිව්වද මන් දන්නේ අපිට අහන්න හම්බුනේ මේ ප්‍රශ්නයක් අහලා එක වැලට කිය කිය හිටියා ගැන මොනවා කිව්වද දන්නේ නැහැ කියලා තමයි යන්න වෙන්නේ. ඒකයි මේ ප්‍රශ්න කල්ලාර ඉන්නේ. ඉතින් මොකද කරන්නේ කරන්න දෙයක් නැහැ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා කොටස් හතරක් පරමාර්ථ වශයෙන් මේ ධර්මයන්ගේ තියෙනවා. මේකේ මේ අභිධර්ම ප්‍රශ්න අහන අය හොයලා හරි හොයාගන්න. අභිධර්ම ප්‍රදීපිකා, අභිධර්ම අර්ථ සංග්‍රහ මේ පොත්වල තමයි විග්‍රහ තියෙන්නේ. ඉතින් හුඟක් විග්‍රහ තියෙනවා එකපාර විග්‍රහය නිගමනයේට බහින්නේ නැතුව මේක මූල સિદ્ધාන්ත ටිකවත් පුළුවන් නම් ඉගෙන ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඊට අවශ්‍ය වෙන වෙලාවක පිරිසක් එකතු වෙලා හරි සකස් කරගෙන අභිධර්මදල ගුරුවරයෙක්ගෙන් හරි අහන්න ප්‍රශ්න. නැත්නම් ගුරු වෙන්න ඕනේ නැහැ ධර්මයේට. බොරු කියන්නේ නැතුව ගුරුනා උගන්වන්න ඕනේ. නැත්නම් ගුරු ලෝකියා ඉන්න ඕනේ. එන් ගුරු කීගේ ඉන්නවනම් හරියට උගන්වන්නේ නැහැ බොරු කියන තු අභිධර්ම පන්තිවල එහෙම ඉගෙන ගන්න හැගෙන් අහලා. ඒතර කියා දෙයි මොනවද මේ සිත් මොනවද හැදෙන්නේ කියලා. එනවල ප්‍රශ්න කර කර අහන්න. අහනකොට හරියට දන්නවා නම් හරියට කියා දෙයි. ඉතින් ඒවා මේ ඉස්සරහට ගත්තාම අමාරුයි මොකද මෙතන නිවන් දකින්න මේ තරම් ගැඹුරට හොයන්න යන්න ඕනේ නැහැ. ධර්ම රසය හොඳයි. බොහොම හොඳයි. අනාගාමි බුද්ධලයාත් මේ ධර්ම රසයෙන් රස විඳිනවා. ඒක නිසා මේක මේ ධර්ම විරෝධියක් එහෙම නෙමෙයි. ලෝකේ තියෙන සබ්බන් රතින් ධම්ම රතී ජිනාති කිව්ව ලෝකේ තියෙන සියලු රතීන්ට ආස්වාදයන්ට වඩා ධර්මාස්වාදී අග්‍රයි. දිනනවා. ජයග්‍රහණයක් ලබා දෙනවා. ඒ නිසා මේකට නිගරු කරන්න බෑ ධර්මයේට. එදා ධර්මයේ අය ඇසුරු කරලා එහෙම ගන්නේ මේ විශේෂ අභිධර්ම ප්‍රශ්න එහෙම වෙන් කරගන්න. මේ වගේ දවස්වල පුළුවන් තරම් අභිධර්ම ප්‍රශ්න අඩු කරන්න ඕනේ. ඒ වගේම ලෞකික ප්‍රශ්න තුළ මේ මධ්‍යම මට්ටමේ නිවන් අවබෝධයට පහසු කරන ප්‍රශ්නව ගන්න වැඩියෙන් ඒවා හොඳයි. මොකද මම සමහර ප්‍රශ්න අත්හැරලා දාන්නේ ඒ වගේ අවස්ථාවන් අපිට මේ තැනට ඔබින් නැති නිසායි. මේ තවත් එතකොට මේක යහන්නේ දැන් මේ දැන් සති අභිරති කියන එකේ වෙනස මොකද්ද කියලායි යහන්නේ. රහයි අතිරහයි දෙකේ වෙනස බලා ගන්න. දෙකේ වෙනසක් තියෙනවා. රතියයි අබිරතියයි. රතියේ විශේෂ රතියකුත් තියෙනවා. ඒ අබිරතිය කියන එක උඩින් මත්තෙන් තියෙන රතියක් ආස්වාදයක් නෙමෙයි. ඇතුළ පිට හැමතැනම පිරලා ඉතිරිලා යන එක. අබිරති කිව්වහම. හිතේ පත්ලට කාවදින රතියක්. වතුලේ මතු වෙනවා. සති අභිරති කියන මේ දෙක තෝරා ගන්න සති කියන එක සාමාන්‍ය ආස්වාද. අභිරති කියලා කියනවා විශේෂ ආස්වාදයක්. මේ අභි කියන වචනේ විවිධ අර්ථවල යෙදෙනවා. සැඟවුණු අර්ථයේ දෙනවා. ගැඹුරු සැඟවුණු කියන අර්ථවල. එතකොට ඒ වගේම ඔය අභි කියන වචනය විශේෂාර්ථයෙන් යෙදෙනවා. අභිධර්ම ගැඹුරු ධර්ම මෙවැනි අර්ථවල පවතිනවා. අභිඥාන, අභිවිඥාන, විඥාන කියන වචනේ කියලා කියනට අභිසංකාර. සංකාර අභිසංකාර. විශේෂාර්ථය පෙන්වන්න සැඟවුණු අර්ථය ගැඹුරු අර්ථය පෙන්වන්න මේ අර්ථ වශයෙන් මේ අභි කියන වචනේ භාවිතා කරනවා. තැන්ට ඔබින විදිහට මේක ගන්න ඕනේ. මේ අභිරතිය කියන වචනේ පෙන්වන මේ ගැඹුරු කාවැදුණු අභ්‍යන්තර වූ ඔය හැම අර්ථයකටම එදෙනවා. තැන්ට ඔබින විදිහට ගන්න ඕනේ. ඉතින් මේ චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් කියන්නේ අපි විසින් ගොඩනගා ගන්න විඥාන මිසක් විපාක විඥාන ඒවා කර්ම විඥාන නෙමෙයි. මේ කර්ම විඥාන තමයි රහතන් වහන්සේට පහළ වෙන්නේ නැත්තේ. එතකොට මේ චක්කු විඥාන ආදී ඒවා විඥාන. ඒවා අභිහංකාර වලින් නෙමෙයි පහළ වෙන්නේ. සංකාරපච්චය විඥානය කියන්නේ එකක්. ඒ තමයි රාග දේශ මොහ හරි ඒවට අයිති වෙන විඥාන. ඒවා පහළ වෙන්නේ ඒවා. විපාක විඥාන පහළ වෙන ක්‍රමයක් වෙනම තියෙනවා. ඒකත් පටිච්ච සමුප්පන්න තමයි. හැබැයි සංඛාරපත්‍ය විඥාන කියලා පහළ වෙන එකට වඩා විනාශ ආකාරයෙන් ඒක පහළ වෙන්නේ. චක්කුංජ පටිච්ච රූපේච උපචක්කු විඥාන තින්න සංගති පස්සෝ පසපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන ඔය යන ක්‍රම තියෙනවා. විඥානය පහළ යන සව ක්‍රමයක්. එහෙම මේක බලන්න ඕන අභිධර්මයේ විභංග ප්‍රකරණේ තියෙනවා. පටිච්ච සමුපාද විභංගය කියලා කොටසක්. මෙච්චර ගැඹුරට දැනගන්න ඕනයි ඒවම බලන්න ඕනේ. ඒතකොට තමයි මේ පටිච්චසමුප්පාද කොයිතරම් තියෙනවද කොයි බඳුක බඳු හිත්වල මේ පටිච්චසමුප්පාද තියෙනවා කියලා පේන්නේ. සිත් 89 විග්‍රහ කරන්න පටිච්චසමුපාද 89 ආකාරයකුත් තියෙනවා. ඒවා දැනගන්න පටිච්චසමුපාද විභංගය කියන කොටසක් තියෙනවා විභංග ප්‍රකරණේ. ධර්ම රහසේට හොඳයි. නිවන් අවබෝධ කරගන්න විතරක් නම් ඉතර දුර යන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ ස්ථානයක මම එකයි කිව්වේ මේ වගේ ප්‍රශ්න අරගන්න බැහැ මේ ගැඹුරු ප්‍රශ්න මෙතෙන්ට ඇහුවට ධර්ම අවබෝධයට මේ ඊට ගැළපෙන අයට ඒක හොඳයි. ඒ තමයි කිව්ව අභිධර්ම පන්ති වල කරිත දේවල් මිසක් ඒවා මේ වගේ තැනට ගන්න එපා කිව්වේ ඒකයි. දැන් මේ දහම් ගැටලුවක් මොකද මේ අහලා තියෙන වචනේ මේක පේනවා. විඥාණය anu රාගයෙන්, ద్వේෂයෙන් බැඳීම නිසා ඇති වූ විකෘති ඥාන හේවා දැනීම් ලෙස අර්ථ විග්‍රහ වී ඇත රහතන් වහන්සේට චක්කු විඥාන සෝත විඥාන ආදී ලෙස විඥාන හයම උපදින බැවින් මෙහි ඇතිවන දහම් ගැටලුව මේ ගැටලුවක් උනේ මෙන්න මේ ප්‍රශ්නේ උඩ ඔය විඥාන ටික විපාක විඥානයි කර්ම විඥානයි දෙක තෝරා ගන්න විඥාන වලලා තිබුණා නම් මේ ගැටලුවක් වෙන්නේම නැහැ ඉතින් ගැටලුව වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ අඩුපාඩුව උඩ ඉතින් අඩුපාඩුව විසඳන්න මම සෑහෙන අවිධර්මයේ උගන්වන්න වෙනවා එතකොටයි මේ ගැටලුවට විසඳුම එන්නේ. එන විපාක විඥාන කියන අව්‍යාකෘත හිත් 18 ගැන වෙනම කියා දෙන්න වෙනවා. අකුසල් සීත් 12යි ඒ වගේම කුසල් සීත් 8යි ඒ ටික වෙනම විග්‍රහ කරන්න වෙනවා. විපාක හිත් වෙනම විග්‍රහ කරන්න වෙනවා. ඒ කියන්නේ මුළු චිත්ත චෛතසික පිළිබඳ අභිධර්මයේ උගන්වන්න දෙනවා මේ ටික කියා දෙන්නේ. ඉතින් ඒ පොත් බලලා එක්ක අභිධර්ම දන්න අයකින් අහලා ටිකක් ඒ ගැන ඉස්සෙල්ලා මූලික වශයෙන් දැනීම ලබා ගන්න.